සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් තං ලෝකස්සාති සුපටිපන්නෝ වතසෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ වතසෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ වතසෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ වතසෝ භගවතු සාවක සංඝෝ ආහුනේයෝ වතසෝ භගවතු සාවක සංඝෝ කාහුනේයෝ වතසෝ භගවතු සාවක සංඝෝ දක්ඛිනේයෝ වතසෝ භගවතු සාවක සංඝෝ අංජලි කරණීයෝ අතසෝ භගවතු ශාවක සංඝෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වතසෝ භගවතු ශාවක සංඝෝ තං භගවතු ශාවක සංඝං සුපටිපන්නං උජුපටිපන්නං ඥාය පටිපන්නං සාමීති පටිපන්නං ආහුනේයං පාහුනේයං දක්ඛිනේයං අංජලි කරණීයං අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස සිරසා නමාමි තස්ස භගවතෝ ශාවක සංඝස්ස අත් දානං පරිච්ඡයාමි පරිච්ඡන්තෝ ඒවමේ අත්තා තස්ස භගවතෝ ශාවක සංඝස්සේ ශාවකෝ අමස්මි සිස්සෝ අමස්මි යේච සංඝාති සාච යේච සංඝං අනාගතා පච්චුම්පන්නාච යේ සංඝං අහං වන්දාමි සම්බදා නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝං ච සිවිදෝත්තමං සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු සම්මමං සාදු සාදු සාදු